තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානා සති භාවනාවේ කමඨා දේශනාව මාත්‍රකාව තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පැවති. අද වර්තමාන සමාජයේ ගත්තාම ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා භාවනා කිරීම සම්ප්‍රදායක් වශයෙන් පවතිනවා. විදේශ රටවල breathing exercise කියන නමින් මේ භාවනාව සියලු සත්වයන්ට නොමිලේ දෙනු ලබන වැඩසටහන් වශයෙන් සිදු කරනු ලබනවා. එනම් මේ භාවනාව දිගටම කරනකොට මේ භාවනාව කරනකොටගෙන ඒ භාවනා යෝගියාට ඇතිවෙන ප්‍රතිඵල මොනවද කියලා බැලුවාම පළවෙනි එක තමයි අදිරුධිර පීඩනය සාමාන්‍ය රුධිර පීඩනය බවට පත් වීම. දෙවෙනි කාරණාව තමයි තමන් තුළ තිබෙන්නා වූ කැළඹිලි සාගත මානසිකත්වය සංසුම් භාවයට පත් වීම. දියවැඩියා රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වයන් අඩු වීම. තමන්ගේ සිතේ යම්කිසි කැළඹිලි සාගත වෛර සාගත මට්ටමක් තියෙනවා නම් ඒ වෛරය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තුනී වෙලා යනවා. පලි ගැනීමේ අදහස් අඩු වෙලා නැති වෙලා යනවා. කලබලකාරීත්වය නිසා සිතා බලා පිළිවෙලට වැඩ කරන්න බැරි නම් මේ භාවනාව තුළින් ගොඩාක් පෑදිලිව සිතලා කල්පනා කරලා හොඳ යහපත් තීරණවලට එළඹෙන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීතලා භාවනා කිරීම තුළින් කායික වශයෙන් මානසික වශයෙන් තැම්පත් භාවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීතලා භාවනා කරන කෙනාගේ කයේ ප්‍රාණමය ධාරිතාව ඉයල යාම නිසා අධික ආයසක් පීඩනවා. තමන්ගේ කයේ ප්‍රාණධාරිතාව වැඩිවීම නිසා මෙම භාවනාව කරනකොටගෙන එයාගේ ආයු ප්‍රමාණය වැඩි වෙනවා. දීර්ඝ ආයුෂ ලබනවා. දැනට පවතින රෝග සුව වෙනවා. ප්‍රාණ ධාතුව වැඩි වෙන නිසා අනාගතේ ඇතිවෙන්න තිබෙන්නා වූ රෝග අවම වෙනවා පාලනය වෙනවා ඒ කර්මානුරූපීව ඇතිවෙන්න තියෙන රෝග නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන මේ භාවනා යෝගියාට සියුම් සියුම් දේවල් වැටහෙන්න පටන් ගන්නවා. මේක 11 වෙනි මට්ටමේ තියෙන එක්තරා අවබෝධයක්. බොහොම සියුම් තරංග එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේම දේවල් හිතෙනවා. ඇයි මේම දෙයක් හිතෙන්නේ? ඇයි හිතෙන්ද හේතු කියලා උදාහරණයක් වශයෙන් මලක් කඩලා ඒ භාවනා යෝගියාට දීලා මේ මල මොන පාටද කියවම එයා hina වෙනවා. පුංචි කාලේ අපට මතකයි පොඩි මලක් කඩලා ඒ වැඩිහිටියා අපේ අතට දීලා අහනවා මේ මල මොන පාටද? එතකොට කට්ටිය කියන මේක රතු පාටයි, මේක රතු පාටයි, හැමෝම කියනවා රතු පාටයි කියලා. හැබැයි මේ භාවනාව පුංචි කාලේ ඉඳලා වඩපු කෙනෙකුට මල දීලා මොනවද කියවාම කියනකොට එයා කියනවා මේකේ පාට කීපයක් තියෙනවා. පාට කීපයක් මේක රතු පාට නෑ මේක රතු පාට නෙමෙයි. තද රතු පාට තියෙනවා ලා රතු පාට තියෙනවා කුණුලේ රතු පාට තියෙනවා තද රෝස පාට තියෙනවා ලා රෝස පාට තියෙනවා කියනකොට ඒ ගුරුවරයා වැඩිහිටියා දැනගන්නවා මෙයා යමක් විශේෂයෙන් දකින්න පුළුවන් කෙනෙක් කියලා. ඇයි ශිෂ්‍යෝ විසිගණන් ඉඳලා ඔක්කොම රතු පාටයි කියනකොට මේ දරුවා විතරක් එක වෙනස් විදියට දකිනවා. එතකොට එයාගේ ළඟට අඳගාලා ආනවා. පුතා මේක දැක්කේ කොහමද කියනකොට මේ මලේ මධ්‍යස්තියේ න්‍යෂ්ටියේ තරංගයේ කම්පනයේ පීඩනයේ වැඩි ඒ න්‍යෂ්ටියේ වැඩිපුර තදගතිය වැඩි වෙනකොට මේක ගොඩාක් තද රතු පාට වුණා. ඒ කුණුලේ පාට වගේ රතු පාටට මේකපත් වුණා. ඒ න්‍යෂ්ටිය ඒ කියන්නේ පරාග තියෙන ඒ ස්ථානේ පොඩ්ඩක් උඩට යනකොට මේක සාමාන්‍යයෙන් තද රතු වුණා කුණුලේ පාට නෑ. තවත් ටිකක් මේ පෙති වලට එනකොට ඒ පෙතිවල මොනවද තියෙන පාට කියලා බැලුවාම ඒ පෙතිවල තියෙනවා මීට වඩා ටිකක් ලා රතු පාටක්. ඒ මල් පෙතිවල ටිකක් අගිස්සට යනකොට අඟල් කාලකට අඩු ප්‍රමාණයෙන් පොඩ්ඩක් උඩින් බලනකොට එතන තියෙනවා තද රෝස පාටක් වාගේ. එහෙනම් අගිස්සට යනකොට ඉලෙක්ට්‍රෝන ගතිය වැඩි. එතන බලනකොට ලා රෝස පාට වාගේ. එහෙනම් මේ මල සම්පූර්ණ රතු කියන එක එයා පිළිගන්නේ නැහැ. එහෙනම් මේ පාට වෙන වෙනම දකින්ට එයාට ඥාණය තිබුණේ කොහමද? සියුම් දේවල් දැනෙන්න මේ සිත සියුම් වෙලා. මේ සිත සියුම් වුණේ කොහමද? ආනාපාන සතිය මත සිත පීඩා හිටපු නිසා. එහෙනම් ආනාපාන සතිය තුල සිත පීඩලා ඉන්න කට්ටියගේ කායික මානසිකත්වය ගොඩාක් ශ්‍රේෂ්ඨ ලෙස යාපත් ලෙස පවතිනවා. මේ වගේ මේ ආනාපාන සතිවල තියෙන ಗುಣ ඕනතරම් අපට දේශනා කරන්න පුළුවන් 100ක් විතර. ඒ ආනාපාන සතිය තුල ಗುಣ මේ වෙනකොටත් අපි ලබලා නැත්තම් භාවනාව වඩලා නැහැ වැඩිලා නැහැ කියන එක අපට පිළිගන්න සිද්ධ වෙනවා හේතුව ඒකේ ඵල නැත්තම් කෙරිලා නැහැ කියන එක ඔප්පු වෙනවා එහෙනම් මේ ආනාපාන සති භාවනාව වඩන භාවනා යෝගියා මේ ප්‍රතිඵල විතරක්ද වඩන්නේ එහෙනම් තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨානිය තුල ආනාපාන සූත්‍රයේ දේශනා කරලා ඒ දේශනාව තුළ තියෙන ගැඹුරු ධර්මතාවයන් අපට දේශනා කරලා ඇයි තථාගතයන් වහන්සේ මේ වගේ භෞතිකව ලෞකිකව ලබන්න පුළුවන් සම්පත වෙනුවෙන් මෙච්චර සූත්‍රයක් දේශනා කළේ බැලුවාම තථාගතයන් වහන්සේ මේ ලබන ප්‍රතිඵල එකක්වත් සඳහන් කරන්නේ ඒවා ප්‍රතිඵල වශයෙන් උන්වහන්සේ නිර්වචනය කරන්නේ හේතුව ආනාපාන සති සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මාර්ගඵල නිවන් අවබෝධය. එහෙනම් මේ භාවනාව බීටා කියන මට්ටමෙන් ඇල්ෆා මට්ටමට වැඩෙනකොට අර කියපු ආනිසංස ඔක්කොම ලැබෙනවා. මේ ස්ථානයේ තේ භාවනාව වඩපු ඒ ප්‍රතිඵල දැකපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙනම් බීටා මට්ටමෙන් ඇල්ෆා මට්ටමට ආපු ගමම මේ සිතට ඒ අවබෝධයන් පාළ වෙනවා. උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළොත් උන්වහන්සේලා කියන "ඔව් මට එහෙම දැනෙනවා, ඒ විදිහට මට පේනවා. යමක් ගත්තාම ඒකේ වර්ණ කීපයක් තියෙන බව මට ඇඟෙනවා, මට තේරෙනවා." එහෙනම් ඒ මට්ටම වෙනස් වෙලා තමයි අවබෝධය පාළුනේ. හැබැයි ආනාපානා සතිය තුළින් ලැබිය යුතු උත්තරීතර ප්‍රතිඵලය තාම ලැබිලා නැහැ. ඒ ආනාපාන සතිය තුළින් අපගේ විඥාණයට කෙරිය යුතු ශ්‍රේෂ්ඨම කාර්යය කෙරිලා නැහැ. එනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පැවැත්වීම කියන මේ කමඨාන අපට මාර්ගඵලවලටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ගොඩාක් දැනුවත් වෙන්න ඕනේ අවබෝධය ලබන්නට ඕනේ ඒක ගොඩාක් වැදගත් ආස්වාසය කියන්නේ මොකද්ද ප්‍රාස්වාසය කියන්නේ මොකද්ද කියලා බලනකොට ආස්වාසය කියන්නේ කාමසුකල්ලිකාම යෝගයේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා අපි ලබා ගන්නවා එකතු කර ගන්නවා කාමසුකල්ලිකානි කියලා කියන්නේ ලෝභය. අපි ගන්නවා, එකතු කරනවා, වැඩි කරගන්නවා, පෝෂණය කරගන්නවා. මේ හැම එකක්ම අපි කියන්නේ කාමසුකල්ලිකානු යෝග. අත්තරිනවයි කියලා කියන්නේ අලෝභය ප්‍රගුණ කරනවා, ඉවර කරනවා, ඉස් වෙනවා කියනකොට ඒකට අපි කියනවා අත්ත කියලා මතානු යෝග. එහෙනම් ආස්වාසයෙන් කාමසුකල්ලිකානු යෝගයත් ප්‍රාශ්වාසයෙන් අත්ත කෙලමතාන යෝගයත් මේ නාසය තුල සිදුවෙමින් පවතිනවා මේක ඒ භාවනා මධ්‍යස්ථානවල උගන්වන්නේ ඇයි මේක ටිකක් ගැඹුරු එකක් මේ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ගන්න ඕන එකක් මේක වඩලා මේ භාවනාව ඥාණයෙන් දැකලා ප්‍රඥාවෙන් දැකලා ඒ භාවනාව ඉවර කරපු කෙනාගෙන් ආගන්න ඕන එකක් එහෙනම් ආස්වාසය තුලින් කාමසුකල්ලිකාන යෝගයේද අත්ත කෙලමතාන යෝගය ප්‍රාස්වාසයේ තුලින්ද නිතරම ගනුදෙනු වෙනවා එහෙනම් ඇයි මේක මධ්‍යස්ථයේ සිත පීඩන්නේ නැත්තේ කියන ප්‍රශ්නය දැන් මේ භාවනා යෝගියාට ඇති වෙනවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස දෙකට අවු නැතුව මධ්‍යස්තව මධ්‍යම ප්‍රතිපදාවේ මං ඉන්න ඕනේ. මට මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක් අගන්න ක්‍රමයකුත් නැහැ. මේක ඇතුල් වෙනවා පිටත් වෙනවා ජීවිත කාලෙම වෙනවා. දැන් මම මොකද්ද මේකට කරන්නේ කියලා බලනකොට එයාට පෙර කුසලයක් එහෙම නැත්නම් పూర్ව භවවල වඩපු භාවනාවේ කමඨාන එයාට එකපාරට චෛතසිකයකින් පරිසම් දෙනවා. එයාට වැටහෙනවා ආස්වාසයේ සිත පීතලා ඉන්නකොට 100 තුලින් මට ආස්වාසයට අවුෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රාස්වාසයේ මත සිත පීතලා 100න් ඉන්නකොට ප්‍රාස්වාසයට අවුෙන්නේ නැතුවත් මට ඉන්න පුළුවන්. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මැද මධ්‍යම ප්‍රතිපදාවක් අදනවට වඩා දෙකටම අවුෙන්නේ නැතුව ඉන්න එක තමයි ශ්‍රේෂ්ඨත්වය කියලා. එයා අරකටත් මේකටත් අවුෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. සම්පූර්ණ ආස්වාසය පිළිබඳව සීය පීඨලා ආස්වාස මත සිත පීඨා සීයෙන් ඉන්නවා. ආස්වාසය තුලින් එන්නා වූ ආනිසංස මොකවත් දෙන්නේ නැහැ. ප්‍රාශ්වාස වෙනකොට ප්‍රාශ්වාස මත සිත පීඩා 100න් ඉන්නවා ප්‍රාශ්වාසයෙන් වෙන්න තියෙන ආනිසංස මොකවත් එන්නේ නැහැ. දැන් එයාට තියෙනවා අවුෙන් නැතුව ඉඳීම තමයි මේ භාවනාව. ඒ කියන්නේ අවුෙන් නැහැ කියලා කියන්නේ දෘෂ්ටිගත වෙන්නේ එයා සෝවන් වෙලා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා අත්ත කියලා මතාණු එකට අවු වෙන්නේ නැහැ කාමසුකල්ලිකාණු එකට අවු වෙන්නේ මේ දෙකට අවු වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා තුල දෘෂ්ටියක් නැහැ සම්මා දෘෂ්ටියටපත් වුණා එයා ආර්ය જાතියේ ඉපදෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකේ එහෙනම් අපි භාවනා වඩනකොට ආස්වාස ප්‍රාස්වාස විනාඩි 5000ක් යනකොට කොන්ද රිදෙනවා බෙල්ල රිදෙනවා කකුල් ඉරි වැටෙනවා කකුල් වල වේදනාව වැඩි කිය කිය ඒ වේදනාව අඩු කරන්න කකුල් මාරු කර කර කොන්ද නවාගෙන කොන්ද පාත් කරගෙන ආන්සි වේගෙන ඕම නඩත්තුවක් නාට්‍යයක් රඟපානවා මිසක් ආස්වාසයට අවුෙන්නේ නැතුව ප්‍රාස්වාසයට අවුෙන්නේ නැතුව අරියට චිත්තානුපස්සනාව පිහිටා සෝවාන් වෙන්න අවශ්‍ය කටයුතු ටික කරගත්තේ නැහැ මෙන්න මේ අඩුව කවදාද වටහාගන්නේ අවබෝධ වෙන්නේ එදාට උදේ භාවනාව පටන් අරන් අවශ්‍ය වෙනකොට පළවෙනි ඵලයටපත් වෙන්න පුළුවන් මේක තමයි නිවනට තියෙන එකම මාර්ගය මේක අරියටම අරි මේ විදිහට සීය පීඨලා හිටියාම චිත්තානුපස්සනාව පවතිනවා නම් එනේවට අවු වෙන්නේ නැහැ යනේවට අවු වෙන්නේ නැහැ එහෙනම් මේක නිවැරදි මාර්ගයක් කියන ඒ ප්‍රත්‍යක්ෂ ඥානය පාළ වුණාම කිසිම සැකයකින් තොරව අරියටම අරියකින විශ්වාසය ශ්‍රද්ධාව පාළ වුණාම එයා සෝවා මාර්ගයටපත් වෙලා හේතු එයාට සැකයක් නැහැ මේක හරියටම හරි මේක වැළුවොත් මට ඈතර වෙන්න පුළුවන් කියන විචිකිච්ඡාවකින් තොරව එයාට මේක සැක නැතිව තේරුම් ගන්න පුළුවන් නම් එයා මාර්ගයට පිවිසුණා ආස්වාස මතසිත පිහිටා ප්‍රාස්වාස මතසිත පිහිටා ඒ දෙකෙන්ම එයා අවුෙන් නැතුව 100න් ඉන්නවනම් එයාට තේරෙනවා ආස්වාසය මධ්‍යම ප්‍රතිපදාව වුණා ආස්වාස වෙනකොට ප්‍රාස්වාසය මධ්‍යම ප්‍රතිපදාව වුණා ප්‍රාස්වාස වෙනකොට එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත මධ්‍යම ප්‍රතිපදාව පීඨනවා වෙනම එකක් මෙතන නැහැ. හේතුව අපට වෙනම අන්තයක් හදන්න බෑ. අන්ත දෙකට අවුෙන් නැති වෙනකොට අවුෙන් නැති වෙන්නේ කොයි අන්තයේද? ඒ අන්තයම මධ්‍යම ප්‍රතිපදාව බවටපත් වෙනවා. උස්ම ඇදලා ගන්නකොට ඒ ඇදලා ගන්න උස්මය මත සිත පීටවුවාම ඒ ආස්වාසයම මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. අපි උස්ම තදින් එළියට පිටත් කරනකොට පිටත් කරන ප්‍රාශ්වාසයේ මත සිත පීඩෙවුවාම ඒ ප්‍රාශ්වාසයම මධ්‍යම ප්‍රතිපදාව බවටපත් වෙනවා. එනම් මේ ආස්වාස ප්‍රාස්වාස දෙකම මධ්‍යම ප්‍රතිපදාවටපත් වුනාම එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. එයා අන්තවල දුක සැප කියන මේ අන්ත දෙකේ තියෙන මිත්‍යාවට අවුෙන්න එයා ඵලයටපත් වුණා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා දැන් මේ ආස්වාස ප්‍රාස්වාස දෙකම මගේ සීය මත මගේ අවසරය මත තමයි සිදුවෙන්නේ සෑම මොහොතක් තුළම ඒ කාර්යය මම දන්නවා වෙන දේවල් මට තේරෙනවා මම අවබෝධයෙන් මේක කරන්නේ කියන මේ ඥාණය මත මෙයා මේක වඩාගෙන යනකොට එයාට තේරෙනවා තව එකක් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම ආස්වාස ප්‍රාස්වාස කරනවා තරංගයක් ඇතුල් වෙනවා වර්ණයක් තියෙනවා මොකද වර්ණය මල්ගා හරි ලස්සනයි අන්න වුණා තරංගයක් ඇතුල් වෙනවා ආස්වාසය වචන ටිකක් තියෙනවා අර මිනිස්සයා මට බැන්නා අන්න ආවුණා තරංගයක් නිකුත් වෙනවා මොකද්ද වචන ටිකක් අර මිනිස්සයාගේ ඉතරිද වුණා අන්න ආවුණා එහෙනම් මේ ආයතන අය තුලම යම්කිසි ගනුදෙනුවක් වෙනවා ගනු කියන්නේ ආස්වාස දෙනු කියන්නේ ප්‍රාස්වාස මේ ගනුදෙනුව පිළිබඳ අවබෝධය ඥාණය පාළ වෙනවා මේකටත් අවු වෙන්නේ නැතුව ඉන්න ඕනේ එහෙනම් මොන්ටිසෝරියේ ගුරුවරයා ඒ ගුරු උපාසක මෑණියෝ අර පොඩි ළමයා උස්සලා තමන්ගේ ඔඩොක්කුවෙන් තියාගෙන තමන්ගේ ලයට තද කරගෙන පොඩි බබා මේක ලියන්න ඕනේ කියලා ඔළුව අත ගගා අතින් අල්ලලා ඉමේසර ලියලා පෙන්නන මේක තමයි අයන්න මේක ලියන්න ඕනේ පුතා කියලා හොඳට ලස්සනට ලියවම එයා වඩා ගන්නවා ඉබිනවා එතකොට ළමයා හරි ආදරේ ගුරුවරයාට හරි ආදරේ අම්මට වඩා ආදරේ ඇයි එයාට ඉස්කෝලේට එන්න කැමැත්ත ඇති කරන ක්‍රමවේදයක් මේක ඉස්කෝලේ නම් යන්න ඕනේ කියලා කෑ ගාලා බිම පෙරලෙනවා. වැඩි හිටිය කෙනාද ඉස්කෝලේ නෑ පුතාද, ඉරිදාද ඉස්කෝලේ නෑ. ඒ කෑ ගන්නවා ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඊට පස්සේ බැරිම තැන හන්දලා එක්කන් ගිහලා පෙන්නන බලන්න ඉස්කෝලේ ඔක්කොම වාලා අද ටීචර් ඇවිල්ලා නැහැ. එතකොට තමයි තේරෙන්නේ අද ඉස්කෝලේ නැහැ. එතකම් කෑ ගන්නවා. ඇයි? අර ගුරු දෙමව්පියන්ට තියෙන ආදරය වැඩි නිසා උදේ නැගිට වෙලේ ඉඳලා කෑ ගන්නවා. අපට මතක තියෙනවා පුංචි කාලේ හොඳට නිින්ද ගිහිල්ලා අවස ඈරිලා දත්ම දිනවා කොහෙද ඉස්කෝලේ යන්න ලෑත් වෙන. එයා දන්නේ නැහැ මේ උදේද අවසද කියලා. දවල් නිදාගෙන ඇරුණාම එයාට හිතෙන්නේ මේ උදේ කියලා. එයාට ඒ උදේ දවල් හොයා ගන්න බැරි නිසා ඒ වෙලෙත් එයා ලෑත් වෙනවා ඉස්කෝලේ යන්න. ඇයි ගුරුවරයාට කැමැත්ත නිසා. ඒ වගේම තමයි ගුරුවරයා කනල්ලලා මිරිකනවා නම්, දන ගස්සනවා නම්, වේවලෙන් තලනවා නම් අයන්න ලියන්න කියලා ඉස්කෝලේ කියනකොට බඩේ කැක්කුමයි කියලා බිම පෙරලා කෑ ගන්නවා. දත් කැක්කුමයි කියලා කෑ ගන්නවා. ටොයිලට් එකට ගිහිල්ලා දොර හරින්නේ නැහැ. ඉස්කෝලේ වෙලාව පණිනකන් එයා මග හරිනවා. උණ කියනවා. කකුල් කැක්කුමයි කියනවා. ඇයි? එතනට යන්න බෑ. කැමති නෑ. එහෙනම් මේ මානසිකත්වය මේකට අපි කියනවා මොන්ටිසෝරි මානසිකත්වය කියලා. ඒ ගුරුවරයා ගොඩාක් ආදරෙන් කරුණාවෙන් දයාවෙන් සැලකුවාම මේ දරුවෝ කවදාවත් නිවාඩු ගන්නෑ. අම්මා තාත්තා කම්මැලි වුණා දරුවා කෑ ගන්නවා ඉස්කෝලේ ගිහින් දාන්න කියලා. එහෙනම් මේ අවබෝධය තමයි මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් අපි ගත්තේ මේ ආස්වාස වෙනකොට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද ප්‍රාස්වාස වෙනකොට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද මේ ගනුදෙනුව මත සීය පවත්න්නේ කොහමද කියන එක අපි පුණුවකින් ලැබුවා දැන් අපට තේරෙනවා මේක පුණුවක් විතරයි මේක අයන්න අයන්න ලියන්න පුරුදු වුණා විතරයි. හැබැයි වාක්‍ය ලියන්න කියලා වෙනම පාඨමාලාවක් තියෙනවා. ලොකු ඉස්කෝලේට යන්න ඕනේ. රචනා ලියන්න, පරීක්ෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, වාර්තා හදන්න වෙනම තැනක් තියෙනවා විශ්වවිද්‍යාලය. ඒකට යන්නත් ඕනේ. එහෙනම් මේ මූලික ටික මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා ඒ ආස්වාස ප්‍රාස්වාසයට අවුෙන්නේ නැතුව ආස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාව කරගෙන ප්‍රාස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාව කරගෙන භාවනා වැඩපො භාවනා යෝගියා කියනවා මේකෙන් නිවන් දකින්න බෑ කියලා. ඇයි මේ ආස්වාසය විතරක් මෙනෙහි කරගෙන ප්‍රාස්වාසය විතරක් මෙනෙහි කරගෙන අවුරුදු 25ක් හිටියාම අවුරුදු 25ටම එයාට සෝවාන් විතරනේ වෙන්න පුළුවන්. සෝවා මාර්ගයයි ඵලයයි. ඵලෙන් යට යන්න බෑ. ඇයි එතන ඉර වෙලා. එතනින් පස්සේ ලොකු ඉස්කෝලේ යන්න ඕනේ. එහෙනම් මොන්ටිසෝරියේ තව කොච්චර කාලයක් ඉන්නද? අවුරුදු 5 වෙනකොට ටීචර් එයාව අනිවාර්යයෙන්ම යවනවා එළියට. එතකොටත් එයා කෑ ගන්නවා මට ඒ ඉස්කෝලේ යන්න ඕනේ නෑ බෑ පුතා. ඒක පොඩි ඉස්කෝලේ දැන් ඒකට යන්න බෑ. ඒ කාලේ ඉවරයි. ලොකු ඉස්කෝලේට ගියාම ඒ ඉස්කෝලේ දැන් මුරු වෙනවා ලොකු ඉස්කෝලේ තමයි මේ ආස්වාස ප්‍රාස්වාස ගනුදෙනුව සිදුවෙන ඇස කන දිව නාසය සමසිත කියන ගනුදෙනුව මතසිත පීඨීම එහෙනම් එකපාරටම මොන්ටිසෝරි අවබෝධය දෙන්නේ නැතුව ප්‍රධාන ඉස්කෝලේ ප්‍රාථමික පාඨමාලාව දෙන අවස්ථාවක් තමයි අපි දේශනාවේ සාකච්ඡාවේදී අපි දකිනවා දාරුකීරිය මහරහතන් වහන්සේට දීපු ආවාද අනුශාසනාව අපි මේ කමඨාන් දේශනාවට ඒ දේශනාව මෙතනදී විස්තර කරන්න නැහැ. හැබැයි ඒ දේශනාව භාග්‍යතුන් වහන්සේ දෙන්නේ මේ ගනුදෙනු වෙන මේ සෑම සංස්කාර ධර්මයක්ම ආයතන අයතුලින් සිත පීටලා ඒක නිරෝධ කරන්නේ කොහමද ඒක මත සීය පීටන්නේ කොහමද කියන එක එහෙනම් එන රූපය මත සිය පීඩන්න ඕනේ යන රූපය මත සිත පීඩන්න ඕනේ එන රූපය මොකද්ද පොල්ගා කියන රූපය ආවා සිය පැවතුවා ඇතුල් වුණා ඇතුල් වුණාම තවත් එකක් පිටත් වෙනවා මොකද ඒ කාලේ පොල්ගා තිබුණා අඩි 8ක් විතර උස ඒ අඩි 8 උස තියෙන ගහේ පොල් ගෙඩි 300ක් විතර තිබුණා. ඒ රූපේ මතක් වුණා. දැන් ඒක එළියට යනවා. එහෙනම් බලන්න ඇතුළුනේ වෙන එකක් එළියට යන්නේ තව එකක්. එහෙනම් ඇතුල් වෙන ඇතුල් වෙන වාරයක් ගානේ ඇතුලේ කම්පණය වැඩි වෙනකොට ඇතුලෙන් බයිස්රාවිය වෙනවා. එන දේවල් තැම්පත් වෙනවා. තැම්පතුව තියෙන දේක් එළියට යනවා. මේ ඥාණයට පාළ වෙනවා. මේ අවබෝධය තුළ ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වෙච්ච ගමන්ම මේම දෙයක් සිදු වෙනවායි කියලා දැනගත්ත ගමන්ම සකු르දාගාමි මාර්ගයටපත් වෙනවා. සකු르දාගාමි මාර්ගයටපත් වෙච්ච උත්තරමයා දැනගන්නවා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකට ලෝකීය උත්තරය ඕනේ මට. ඒ ලෝක උත්තරේ මං ලබා ගන්න ඕනේ කියලා මේ ඝනදෙනුව වෙන්නේ කොහමද කියලාක බලාගෙන එයා ගොඩාක් සීයෙන් වඩනවා. එයා කලින් නම් හිතාගෙන හිටියේ පැයක් දවසට භාවනා කරන්න කියලා. දැන් දවස් දෙක ඉන්නවා භාවනාවේ දන්නේම නැහැ හේතුව ඒ භාවනා ප්‍රතිපatti මොකවත් දන්නේ නැහැ. දැන් මේක වඩලා ඉවර කරන්න ඕනේ කියලා ප්‍රතිපත්තියක් ඇවිල්ලා. ඒකයි මේ මුල් කාලේ අපට පැය භාගයක් විනාඩි 45 පැයකට වඩා ඉන්න බෑ. අරියට භාවනාව ලෝකෝත්තර වැඩෙන්න පටන් ගත්තාම ඒ භාවනා යෝගයට සතිය යනවා මාස යනවා දන්නේම නැහැ. නැගිටින්න හිතෙන්නේ ඇයි අර ටිකක් තේරුණා ඒ ටිකක් වඩලායිමු. මේම එකක් තියෙන බව අවුනා මට තේරුණා ඒකත් වඩලායිමු කියලා ඕමම කාලේ දීර්ඝ වෙනවා. එතනම වළඳනවා, එතනම සැතපෙනවා, එතනම ඈරෙනවා, එතනම භාවනා කරනවා. අපේ මාබෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් උනේත් මේ දෙයමයි. එහෙනම් මේම කාර්යය තියෙන බව දැනගත්ත ගමන්ම මාර්ගයටපත් වුණා. ඒ සම්මා දෘෂ්ටියටපත් වුණා. දැන් සකු르දාගාමි ඵලයටපත් වෙන්න එයා මේ ගනුදෙනු මත 100 පීටනවා. එන ගනුදෙනුව මත 100 පීටනවා. යන ගනුදෙනුව මත සීය පීඨනවා. එන්නේ මොනවද යන්නේ මොනවද කියන එක පිළිබඳව ගොඩාක් සීයෙන් එයා කල්පනා කරනකොට එයාට තේරෙනවා මේ ඇසට කනට දිවට නාසයට සමට සිතට নানা ප්‍රකාර ගනුදෙනු ඇතුල් වෙලා ඇතුල් වෙලා නැවත නැවත ඇතුලේ තැම්පතු වලින් ඒ ප්‍රසාදයන් වල තියෙන ගබඩාවෙන් එළියට යමක් පිටත් වෙලා යනවා බහිස්රාවිය වෙනවා ඒ බහිස්රාවිය කර්මයන් එන්නේ ඵලයක් නිකුත් වෙන්නේ හේතුවක්. එහෙනම් මේ හේතුඵල ධාම එයාට වැටහෙනවා. සෑම සංස්කාර ධර්මයක් තුළම සංඥාවක් තුළින්ම මේ අසකන දිවනාසය සමසිතට ඇතුල් වෙන තරංග හැම එකක්ම ඵලයක් කලින් වෙච්ච දෙයකට හේතුව නිසා අටගත්ත ඵලයක්. ඒ තම්පතු ටික මේකට ඇතුල් වෙනකොට මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙම ප්‍රසාදයන් අයක් තියෙනවා. ඒ ප්‍රසාදයන් වල තියෙන තම්පතුව කම්පණයෙන් එළියට විසිරෙනකොට ඒක ඵලයක්. හේතුව ඒකට තව එකක් එනවා. එහෙනම් මේ හේතුඵල ධාම වටහා ගත්තාම එන දේවල් කරේ 100 පීටනවා යන දේවල් කරේ 100 පීටන හැබැයි 80 ඇති වෙන අවස්ථාත් ඒ ඒ අවස්ථාවල තියෙන බව එයාට තේරෙනවා. මේක නිට්ටාවට සනීප වෙලා නැහැ කියන එකත් එයාට තේරෙනවා. හැබැයි එයා මේ හේතුඵල ධාමයක් මේක තුලින් නිර්මාණය වෙනවා. මේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් හේතුඵල ධාම සෑම තපරය ගන්න නිර්මාණය වෙන බව දැක්කාම සසරේ බය දැනලා වෙවුලන්න පටන් ගන්නවා. මෙච්චර භයංකර සසරකද මං ඉපදිලා ඉන්නේ. මේ සෑම නාමයක් රූපයක්ම ඵලයක් වශයෙන් ඇතුල් වෙලා ඒ සංස්කාර ධර්මයෝ මේ ප්‍රසාදයන් වල තියෙන තැම්පතු අවුස්සලා බයිස්රාවිය වශයෙන් එළියට චේතනාවක් දානවා තරංගයක් දානවා ඒ බයිස්රාවිය කරන්නේ වෙන මොකවත් නෙමෙයි හේතුවක් හදන්නේ එහෙනම් මේ හේතු ඵල ධාමේ මේ ඵලයක් වශයෙන් ඇතුල් වෙන හේතුව නිසා හේතුවක් අට ගන්නවා අපි දන්නවා මේ ලෝකේ ධන ඍණ තියෙන්න ඕන නැත්නම් ඍණ ධන තියෙන්න ඕනේ ඇයි මේකේ තියෙන්නේ දුක සැප උස පළල එහෙම නැත්නම් කන්ද පල්ලම රාත්‍රියේ දවාල ඒ හැමදේම අන්ත දෙකෙන් තියෙන නිසා එන්නේ ඵලයක් නම් යන්න ඕනේ හේතුවක් ආවේ හේතුවක් නම් යන්න ඕනේ ඵලයක් මේ ක්‍රමයට තමයි මේක ඇදලා තින්නේ මේ හේතුඵල ධාමයට පත්‍යම් වෙනවා ඇසෙන් දකින්නකොට දැක්කා ඵලයක් ආවා මේක ආවල් ගාත්‍ර ඉතුවා අන්න හේතු එළියට ගියා ඒක නැවත ඵලයක් වෙනවා දැන් මේ ධර්මය මේ ආයතන අයතුලින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා සකු르දාගාමි ඵලයටපත් වෙලා මේ ආනාපාන සති සූත්‍රය තුල ආනාපාන සති කමඨාම් භාවනාවේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සීය පීඩීම තුළින් මේ තැනට ඇවිල්ලා නැවතිලා කල්පනා කරනවා මේ හේතුඵල ධම නවත්තන්න ඕනේ. මේ හේතුඵල ධම කොහොමද ඇදිලා තියන්නේ කියලා බලනකොට ගොඩාක් සියුම් වෙනවා. සියුම්ව එන වැඩි සියුම්භාවය නිසා මේක අවු වෙන්නේ නැහැ. මු르දුකම වැඩි නිසා මගේ සිතට මේක ගෝචර වෙන්නේ එහෙනම් ඒ මට්ටමට මගේ සිත මේ ආයතන අයේ ක්‍රමවේදයෙන් නිවන්න ඕනේ. එහෙනම් සියුම් දේවල් ලබා ගන්න මම සියුම් වෙන්න ඕනේ. මම සරල වෙන්න ඕනේ. ශුන්‍යාගාරගත වෙන්න ඕනේ. අල්පේච්ඡ වෙන්න ඕනේ. ඇසකන දිවනාසය සමසිත පිනවලා බෑ. අල්පේච්ඡ වෙන්න ඕනේ. ලදදෙන් සතුටු වෙන්න ඕනේ. අවම ගනුදෙනුවට එන්න ඕනේ කියන මේ අවබෝධ ඥාණය මේ සම්මා දෘෂ්ටි එනකොට අනාගාමි මාර්ගයටපත් වෙනවා. අනාගාමි මාර්ගයටපත් වෙලා එයා කල්පනා කරනවා දැන් පේන දේ පේන බව දැනගන්න පේන බව දැනගෙන කටයුතු කරන මානසිකත්වය දෙන්න ඕනේ. ඇයෙනකොට අසෝලා මට බනිනවයි කියලා කැළඹිලා වෛරය ඇති කරගන්න නැති වෙන්න බැන්නන බව දැනගන්න බනින දේවල් තුලින් තියෙන ධර්මයේ දකින්න ඒ මට්ටමට සිත සෑල් වෙන්න ඕනේ. මේ ධර්මය දැන් පුරුදු කරනවා. බලනකොට ඒ බලන දේ තුල තියෙන දේ හදන්නේ නැහැ. ඒ බලන දේ අරියට බැලන්ට අදාළ මානසිකත්වේ හදනවා. ඇයෙනකොට හැයෙන්නේ මොනවද කියලා ඔත්තු ආන්න යන්නේ. ඇයෙන දේ තේරෙන්න මානසිකත්වේ හදනවා. ඇයිච්ච දේ මොකක් වුණත් කමන්නේ ඒක මොනවද කියලා හොයන්න යන්නේ. හැබැයි ඒ ඇයිච්ච දේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වය විතරක් හදනකොට අරවා තේරුම් ගන්න පටන් ගන්නවා. දැනෙන දේ මොනවද කියලා හොයන්න යන්නේ දැනෙන දේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වය හදනවා සිතෙන්නේ මොනවද කියලා අසීයෙන් කල්පනා කරන්නේ සිතෙන දේ මොනවද කියන එක තේරුම් ගන්න සිතේ මානසිකත්වය හදනවා මේ විදියට මේ උත්තමයා මේ ක්‍රමවේදය ප්‍රගුණ කරනවා සරල දේවල් සියුම් දේවල් බොහොම සරල දේවල් අදාගෙන අදාගෙන යනකොට එයාට තේරෙනවා මේ සිත ගොඩාක් සම්මරව අඩුවෙන් පවත්වාගෙන යනකොට බොහොම නිවිච්ච ස්වභාවයෙන් පත්වගෙන යනකොට මොන තරංගය මොන ෆ්‍රීකවන්සි එකකින් මොන තරංග කම්පනයකින් මේක ආවත් ප්‍රශ්නයක් නැහැ ඇතුලේ ආයතනය නිවිලා නිවිච්ච මට්ටමින් තමයි මේක ගන්නෙ දැන් මිනිස්සෙක් ඉක්මනට ඉක්මනට කැවිලි බෙදාගෙන බෙදාගෙන යනවා අපි ඉක්මනට ඉක්මනට දිගහැරලා ගත්තොත් නේද එයාට ඉක්මනට බෙදන්න පුළුවන්. ඉක්මනට අරන් දෙනකොට අත් දෙක දික් කරලා ගාතාවක් කියලා ආශිර්වාද කරලා ඉමීන්සරේ ගන්නවා විනාඩි 5ක් ගියා. දැන් මේ මිනිස්යාගේ වේගයේ සතපාකට වැඩක් නැහැ. ඊළඟ කෙනාට ඉක්මනට අරන් දුන්නා. ඒ මිනිස්යා ආශිර්වාද කරලා ස්තුති කතාවකුත් කියලා විනාඩි 15කට පස්සේ අරක ගත්තා. අර මිනිස්යා බැරිගෙන මෙච්චර වේගෙන් දීලා මේ මිනිසුන්ට ගන්න පරක් වෙනවා. එහෙනම් ගන්න වේගය අඩු කරනකොට කොච්චර වේගෙන් ආවත් එයාට දෙන්න බෑ ඒ වේගයට ගන්න වේගය අඩු නිසා මේ ධර්මතාවයේ මේ භාවනා යෝගියා තේරුම් අරගෙන මොන ෆ්‍රීකවන්සි එක බීටා වල ඇල්ෆා වල තීටා වල මොන ෆ්‍රීකවන්සි එකේ මේ තරංගය ආවත් මම ගන්නෙ ඩෙල්ටා නම් මම ගන්නෙ තීටා නම් ඒ කට්ටියට මෙතන දොරකොඩේ නැවතිලා රැඳිලා තීටා වලින් තමයි ඇතුළට එන්න වෙන්නේ මේ ධර්මතාවය දැනගෙන නිවිච්ච ස්වභාවය තුලින් ධර්මානුකූල සීලානුකූලව නිවිච්ච ස්වභාවය තුළ එයා මේ ලෝකයේ ගනුදෙනුවට සමවදිනවා. ඒකයි තපස්වරු එකතැන වාඩි වෙලා අවුරුදු ගණන් ඉන්නේ ඒ ස්වභාවයේ නිවිලා ගනුදෙනු නිවිලා අල්පෙච්ච වෙලා අවම වෙලා අනාගාමී ඵලයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාගාමි උත්තමයා ගොඩාක් සියුම් දේවල් පමණයි ගනුදෙනු කරන්නේ. එහෙනම් මෙතනත් මේක සියුම්ව වෙනවා එයා ඒ ඵලයටපත් වෙලා අනාගාමි උත්තමයා හැමදේම ඇයෙන බව දන්නවා. ඇයෙන්නේ මොනවද කියලා එතනකොට එයාට ඔක්කොම බණ ඇෙනවා. ඔගොල්ලෝ වාගේ බොරු කියන කට්ටිය නෑ කියලා වචනයක් ඇහෙනකොට යාට සිනා ඇති වෙනවා මේ තරම් බොරුවෙන් පිරිච්ච ලෝකය අනිත්‍යයි කියලා කියන්නේ බොරු කියන එක නේද නිට්ටිය වුණොත් නේද සත්‍ය සබ්බේ සංඛාරා අනිච්චා. එනම් මේ ලෝකයේ තියෙන සෑම නාම රූපයක්ම අනිත්‍ය නම් මේ ලෝකයේ හැම දෙයක්ම බොරුනේ. අලුත් කියනකොට ටික දවසකින් එක පරණයිනේ. එන හැම දෙයක්ම අනිත්‍ය නම් මේ ලෝකෙම පිරීලා තින්නේ බොරු වෙන්න බොරුවෙන් පිරිච්ච ලෝකෙ ඉපදිච්ච මමත් බොරුවක් නම් අම්මා තාත්තා ඥාතියෝ මිත්‍රයෝ කියන මේ ලෝකේ හොඳම බොරුව නම් භාර්යාව ස්වාම පුරුෂයා පෙම්වතිය පෙම්වතා කියන්නේ ඊට වඩා ලොකු බොරුවක් නම් දරුවෝ කියලා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම බොරුව නම් මෙච්චර බොරු ගොඩේ කොහමද ඇත්තක් පවතින්නේ එහෙනම් බොරුව කියන එක ඇත්තමයි එහෙනම් එයා කියන ඒ වචනවල ධර්මයේ මෙයාට ශ්‍රවණය වෙනවා ඒ ධර්මයේ තුල තියෙන යථාර්ථය ප්‍රත්‍යක්ෂ වෙනවා එයා මට බයිනවා කියන එක අමතක වෙනවා අන්න මේ අවබෝධය ඇති වෙනකොට කෙලෙස් ඇති වෙන්නේ කෙලෙස් නිරෝධ වෙනවා කෙලෙස් නිර්මාණය වෙන්න තියෙන අවස්ථාවල් නැති වෙනවා කර්ම සැකසෙන අවස්ථා අවම වෙනවා කර්ම සැකසීමේ වාරගාන අවෝසි වෙනවා අරියත් මාර්ගයට පිවිසෙනවා ආස්වාස ප්‍රාස්වාස මත පීඨා සීය පවත්තපු ඒ උත්තමයා ඒ විදුවල් වල ඒ සම්පූර්ණ අධ්‍යාපන කටයුතු ඉවර කරලා දැන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වය කියලා කියන්නේ මේ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච මේ ග්‍රහලෝක මණ්ඩලයෙන් ස්ථාපිත වෙච්ච මහා තරලය සීමාවක් නැති ප්‍රමාණයක් නැති මේ මහා තරලයට කියන විශ්වය කියලා විද්‍යාව කියලා කියනවා මේ විශ්වයේ ඇතිවෙච්ච ග්‍රහය නිර්මාණය වෙච්ච ක්‍රමවේද ඇතිවීමේ නැතිවීමේ ධර්මතාවය සතරමා භූතය නිසා ඇතිවෙන ඇලින් ගැටින් ස්වභාවය ජීවින්ගේ පරිණාමය දුක්ඛ සත්‍ය සුගතිගාමිත්වය නිර්වාණය මේ දේවල් හැම එකක්ම ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව මේ විශ්ව තරලය තුල තියෙනවා මේ හැම එකක්ම විද්‍යාවක් ඒ නිසා අපිට කියනවා විශ්ව විද්‍යාව විශ්ව විද්‍යාලය ඒ විද්‍යාව උගන්වන්නා වූ ස්ථානය ආලය කියලා කියන්නේ සාලය කියන එක, ගොඩනැගිල්ල කියන එක, ප්‍රදේශය කියන එක, ස්ථානය කියන එක. එහෙනම් අපි සියලුම දෙනා පැවිදි ජීවිතයටපත් වෙලා විශ්වවිද්‍යාලගත වුණා. මේ විශ්වයේ විද්‍යාලයේ ඉගෙන ගන්න අපි මේ සතරමා භූතයට අනුගත වුණා. එහෙනම් මේ අවබෝධයටපත් වෙලා මේ සියුම් ඝන දෙනුව දිහා බලනකොට ඒ උත්තමයාට තේරෙනවා මේ ගනුදෙනුව ගොඩාක් සරලව සිදු වෙනවා. බොහොම සියුම්ව සිදු වෙනවා මේ අගනුදෙනුව ඇස කන දිව නාසය සමසිතට ඇතුල් වෙලා ඒක තුලින් සියුම් සියුම් කර්ම අට ගන්නවා සිටිවිලි ඇතිගෙනවා. එතකොට යාට තේරෙනවා මේක එහෙම නවත්තලා බෑ. ඇතුළට එන දියා බලා 100න් හිටියා එළියට යන දියා බලාගෙන 100න් හිටියා මේ හැම දෙයක්ම වෙන මට්ටමට සිතේ වේගය අඩු කළා ආයතන හයේ වේගය අඩු කළා ඒ හැමතැනම මේක විසඳුන්නේ හැමතැනම මේක පැවතුණා පැවැත්මක් තිබුණා මේක නවත්තන්න මොනවද තියෙන ක්‍රමවේදය එයාට තේරෙනවා මේක ඇතුල් වුණොත් තමයි තව හේතුවක් අටගන්නේ එහෙනම් ඵලය විතර තියේදී හේතුව නැති කරන්න ඵලයෙන් මේක නවත්තන්න ඕනේ එහෙනම් ඇතුල් වෙන දොරටුවෙන් නවත්තනවා ඇසට ඇතුල් වෙන දේවල් ඇසේ නවත්තනවා කනට ඇතුල් වෙන දේවල් කනේ නවත්තනවා නාසයට ඇතුල් වෙන දේවල් නාසයේ නවත්තනවා දිවට ඇතුල් වෙන දේවල් දිවේ නවත්තනවා සමට ඇතුල් වෙන දේවල් සමේ නවත්තනවා සිතට ඇතුල් වෙන දේවල් සිතේ නවත්තනවා නවත්තපු ගමන් ඵලයක් කම්පනයක් එළියට යන්න පුළුවන් කමක් නැහැ ඒ කියන්නේ අඟුලිමාල නැවතුණා ඒ උත්තමයන් වහන්සේ නැවතුණා සාදු සාදු සාදු ඒ භාවනා යෝගියා රාත්පලයටපත් වුණා එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පැවතීම නිසා මේ අවබෝධයටපත් වෙලා එයා නිරෝධ වෙලා මේ විශ්වය දිහා බලනවා දැන් මොනවද ඔබ ආන්සිට පේන්නේ මොකවත් පේන්නේ මල්ගස් නෑ පේන්නේ ඇයි මල්ගස් කියලා දැනගන්නවා කියලා කියන්නේ අතුල් වෙලා කර්ම නිර්මාණය වෙලා ඉවරයි එයා මල්ගා ළඟින් යනවා මල්ගා බව දන්නේ දාහනේ අම්බෙනවා අම්බෙච්ච බව දන්නවා මොනවද කියලා දන්නේ නැහැ. ඒ ගැන අවබෝධයක් නැහැ. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ විතර වැළඳුවාට මානසික ආහාර වැළඳුවාට කර්ම දෙන්න හේතු උන්වහන්සේට සාපේක්ෂව එතන මොකවත් නැහැ. රාතේ කිසිම ලේකුයි ලේකට ලුණු ඇඹුල් වලට බැඳිලා නැහැ. උන්වහන්සේගේ පාත්‍රය ඇඟිල්ලක් තිබුණාම ඇඟිල්ල අරන් පැත්තකින් තිබ්බා උන්වහන්සේ වැළඳුවා. උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ මානසිකත්වේ නැත්තම් කොයිල කෑල්ලක් අතට ගන්නකොට කරෝල කෑල්ල කියලා සිත වෙනස් වුණා නම් මේක කරෝල ව්‍යංජනයක් වාගේ දැනුණා නම් පෙනුණා නම් ඒ පෙනිච්ච මොහොතේම පානාති පාතවලට කොහෙන් හරි තැනකින් අවු වෙලා. ඇයි ඒ ආසාව ඇති වෙලා ඒ ඡන්දය ඇති වෙලා මානසික තෘෂ්ණාව ඇති වෙලා. එනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනාව කියලා කියන්නේ මාර්ගඵල නිවන් අවබෝධ වෙන අපගේ සංසාර විමුක්තිය සැකසෙන භාවනාවක්. එනම් මේ භාවනා යෝගියා මේ සෑම වැඩක්ම ක්‍රමානුකූලව මට්ටමින් මට්ටමට අවබෝධ කරගෙන ඉහළට ඇවිල්ලා මේක නැවතපු ගමන් එයාට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. මම අපවත් වෙනකන් මාගේ අවසන් හුස්ම එළනකම් මාගේ පිරිණිවීම සිද්ධ වෙනකම් මම මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නය අට ගන්නවා. මේක අරියත් ඵලෙන් එහාට ගිය ප්‍රශ්නයක්. ආස්වාස ප්‍රාස්වාස මත පීඩා සීය පවත්තපු එක දැන් එයාගේ 100ට පැමිණෙනවා. මම මොනවද ඒ කාලේ කලේ මේ ගායට මෙතනම වාඩි වෙලා ආස්වාස වෙන බව දැනගෙන හිටියා ප්‍රාස්වාස වෙන බව දැනගෙන හිටියා. ඒ කමටහන දැන් වඩන්න පටන් ගන්නවා. අපිත් දන්නවා අපි පොඩි ළමයෙක් දිහා දැක්කාම අවුරුදු දෙකේ ළමයා ළඟට ගියාම පොඩි බබා බත් කෑවද පොඩි බබා දත් තන් බිව්වද පොඩි බබා මොනවද කරන්නේ එහෙම කියලා අහනවා බලනකොට එයාගේ වයස අවුරුදු 70ක් වැඩිහිටියන්ගෙන් විශාලම ශ්‍රේෂ්ඨම වැඩිහිටියා. ඇයි මේ බොළඳ කතා කියන්නේ කියලා බැලුවාම අර පොඩි ළමයා ළඟට යනකොට මෙයා පොඩි ළමයා බවට පත් වෙලා. ඒ මානසිකත්වය මෙයා ළඟ නිර්මාණය වෙලා මෙයා කොච්චර ඉගෙනගත්ත සමාජයේ විශේෂ කෙනෙක් වුණත් අර පොඩි ළමයා ළඟට යනකොට මෙයා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වගේම අර මොන්ටිසෝරියේ ඉගෙනගත්ත ඒ අකුරු දිග බලනකොට ඒ මොන්ටිසෝරි ඉගෙනගෙන ගුරු විද්‍යාලවලට ගිහිල්ලා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ආචාර්ය වෙනකම් ඉගෙනගෙන නැවත මොන්ටිසෝරි ළමයින්ට උගන්වන්නට එනකොට පෙරපාසල් ළමයින්ට අධ්‍යාපනය දෙන ගුරුවරයෙක් වශයෙන් නැවතෙනකොට අර සම්පූර්ණ විශ්වවිද්‍යාල දැනුම් මට්ටම් අවෝසි වෙලා ඒ ප්‍රඥාව අවෝසි වෙලා ආයතර පොඩි ළමයෙක් බවට පත් වෙලා අර පොඩි ළමයාට කතා කරන බොළඳ වචන දිහා බලනකොට ඒ මු르දු වචන උරතල් වචන දිහා බලනකොට එයාගේ ඔළුව සම්පූර්ණයෙන් පොඩි ළමයා බවට පත් වෙනවා. මේ රාතන් වහන්සේලා පොඩි ළමයි වාගේ මේ අවබෝධයටපත් වුනාම අර පෙරපාසලේ ඉගෙනගත්ත ක්‍රමයට උන්වහන්සේගේ මානසිකත්වයේ ඇති වෙලා පේන බව විතරක් දැනගෙන ඉන්නවා. ඇඟෙන බව දැනගෙන ඉන්නවා. ඒ ආස්වාස ප්‍රාස්වාස මතනේ සිත පීඩුවේ. ඒ විදිහට මේ ඝනදෙනු මත සිත පීඩලා ඒ ඝනදෙනු වලට ඒගොල්ලන්ට පාඩේ වෙන්දැරලා නිකා ඉන්නවා. එනවා යනවා යනවා එනවා එන එකක් දන්නේ නැහැ යන එකක් දන්නේ සියෙන් ඉන්නවා ඒ කියන්නේ ඒ එකක්වත් අල්ලාගත්තේ නැති නිසා එන දේවල් පිළිබඳ බැඳීම නැති නිසා යන දේවල් පිළිබඳ බැඳීම නැති නිසා එන දේවල් යන දේවල් ඒගොල්ලන්ගේ කැමැත්තට අනුව ඒගොල්ලන්ගේ ෆ්‍රීකවන්සි එකට අනුව තරංගයට අනුව කම්පණයට අනුව ඇතුල් වෙලා එළියට යනවා එහෙනම් කවුරු කෙනෙක් ගාහන්න ලෑත් වෙලා ඉන්නවා කියලා දැනගත්තාම ඒ ගාහන්න හදන කට්ටියට තර්ජනය කරලා වෙන වෙන ක්‍රමවලින් බලය පාවිච්චි කරලා ඒක මෙල්ල කරන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ කට්ටිය අසරණ කරලා ඒ කට්ටිය දෙන්න තියෙන දඬුවම තුනී කරන්න ඒකෙන් බේරෙන්න උමං හදන්නේ ගාන්න දෙන්නේ ඒ ෆ්‍රීකවන්සි එකෙන් ඒ මානසිකත්වයෙන් පරිසම් දෙන්න තියෙන ඒ කර්මය ඒ විදිහටම දෙන්න කියලා ඒමම ඉසපාත් කරගෙන ඉන්නවා ඇති වෙන්න ගන්න හොඳම උදාහරණය මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ ඇයි උන්වහන්සේට 이르දි පාන්න බැරිද? 이르දි අතරෙන් මා අග්‍රස්ථානයට වෙච්ච උන්වහන්සේට බැරිද ඒ ගාණ්ඩ ආපු කට්ටියගේ මානසිකත්වය විකෘති කරන්න? ඔළුව අවුල් කරන්න? තපස්වරුන්ට පුළුවන් නම් ඕනම කෙනෙකුගේ දියා බලලා අංශභාග කරන්න ඒ මහා ඉර්ධිවන්ත ඒ උත්තමයන් වහන්සේට මේ කට්ටිය අංශභාග කරන්න බැරි වුණාද? ඒ කට්ටියගේ සිතේ තියෙන ගහන්න ඕනේ කියන චේතනාව ඒ චේතනාව මකන්න බැරිද? ඇයි කළේ නැත්තේ? ඒ තනන් වහන්සේ දන්නවා කර්මයට කර්මයට ඕන විදිහට පරිසම් දෙන්න ඕනේ. අපේ බලය පාවිච්චි කරන්න බෑ, 이르දි පාවිච්චි කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේටවත් රටේ රජුරවටවත් කියන චෝදනා කරන්න බෑ. ආවල් කට්ටිය මට ගාන්න එනවා. මම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනේ මගේ ජීවිතය අනතුරු කරන්න එනවා කියලා කිව්වම කොසල් රජුරෝ සුද්ධෝතම රජුරෝ අජාසත් රජුරෝ කියන ඒ කාලේ හිටපු ශ්‍රේෂ්ඨ රජවරු අර කට්ටිය අල්ලලා උල තියන්නේ නැද්ද? ඇයි එහෙම රාජ්‍ය බලය පැතුවේ නැත්තේ? ඒ අවබෝධයටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා රාජ්‍ය පීඨ පතන්නේ නැහැ. ඒ උත්තමයන් වහන්සේ මේ තරම් ගාන්න මරන්න එනවයි කියලා භාග්‍යතුන් වහන්සේට කිව්වේ නැහැ. හේතුව තමන්ගේ නායක සංඝයාගේ පීඨ පතන්නේත් නැහැ. සහෝදර සංඝයාට කියලා මට මේම දෙයක් වෙන්න යනවා. ඕගොල්ලෝ එකතු වෙලා ඒ කට්ටියට ගාලා පන්නන්න. ඕගොල්ලොන්ට දක්ෂකම් තියෙනවා නම් ඕගොල්ලෝ පොළු අරගෙන අර කට්ටියට දඬුවම් කරන්න කියලා සහෝදර සංඝයා පෙළඹවන්නේත් නැහැ. ඒ කට්ටියට නිදාසේ නිවාඩුවේ භාවනා කරන්න ඉඩ ඇරලා තමන්ගේ කර්මයට ඉස බාර දෙනවා. මේ ශ්‍රේෂ්ඨ උත්තම ගුණාංග අපි තුල තාම වැඩිලා නැහැ කියන එක අපි දන්නවා. අපිට තියෙන බලය අපි පාවිච්චි කරන්න කොඳුරනවා. ඇයි ඒ මිනිසුන්ව මෙල්ල කරන්න අපිට තියෙන උවමනාව මෙල්ල කරනවා කියලා කියන්නේ ඒ මිනිස්සු නෙමෙයි මෙල්ල වෙලා තින්නේ කර්මය. අසරණ කරයි කියලා කියන්නේ අසරණ වෙලා තින්නේ ඒගොල්ලෝ නෙමෙයි. කර්මය අසරණ කරලා ඒ කියන්නේ ඒකේ ආනිසංශ තව වැඩි වෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න දෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ 550 ජාතකයේ සෑම අවස්ථාවකම කර්මයට කර්මයට ඕන විදිහට වෙන්න ඇරියා අතපය කපනකොට අත දිගහැරලා දුන්නා ඇයි අත හැදලා අල්ලාගෙන කපන්න මාන්සි වෙනවා ඒ කට්ටිය අත දිගහැරලා දුන්නා ආ කපා ගන්න ඉස ඕනේ මට ඉස දෙන්න කියලා කිව්වම ඉස කපලා දන් දෙනවා මේ කරන් ගිලා තෑගි භෝග ලබා ගන්න ඒ ඉස කතා කරනවා මම තමයි වාගේ අයියා රජ්ජුර වෙලා හිටියේ මගේ ඉස තමයි මේ ගෙනල්ලා තියෙන කියලා සාක්ෂි දරනවා. එහෙනම් මේ මාබෝසත් ගුණාංග මොකවත් අපි තුල වැඩිලා නැත්තම් ආස්වාස ප්‍රාස්වාස මතසිත පීඩා භාවනා කිරීම අපට ගොඩාක් අවශ්‍යයි. මේ භාවනාවේ අවශ්‍යතාවය දැන් අපට ඇති වෙලා එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි අපගේ අවබෝධය පිළිබඳව සෑයීමටපත් වෙන්නේ කොහොමද මේ වගේ මානසිකත්වයක ඉන්නකොට එනම් ආස්වාස ප්‍රාස්වාස මතසිත පීඨා භාවනා වඩපු උත්තමයා ක්‍රමක්‍රමයෙන් මේ භාවනාව වැඩිලා අවබෝධය ලබලා අරියත් ඵලයටපත් වුණාට පස්සේ උන්වහන්සේට ඇති වෙන අවබෝධය මේ ලෝකේ මොකවත් මම වෙනස් කරන්නේ බණින ඇත්තෝ බනකෝ ආදෙන් ගාන ඇත්තෝ ගහපුවාදෙන් නින්දා අපහාස කරන සියලෝම දෙනා නින්දා අපහාස කරපුවාදෙන් භාග්‍යතුන් වහන්සේට එච්චර බැන්නා දොස් කිව්වා නින්දා කළා තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් ඉවසගෙන හිටියා කිසිම කෙනෙකුට දොස් කිව්වේ නැහැ එක වචනයකින් නින්දා කළා නම් සාප කළා නම් මුළු සවත් නුවරම සූසාන භූමියක් වෙනවා භාග්‍යතුන් වහන්සේ එක වචනයකින්වත් චේතනාවකින්වත් එසේ නොකලසේක ඒ ඥානවලින් ඉපදිච්ච ආර්ය මා සංඝයා එසේ නොකරනසේක එනම් බැනුම් වලදී භාග්‍යතුන් වහන්සේ කර්මයට කර්මයට ඕනෑ විදිහට වෙන්න හැරියා බණින කට්ටියට එහෙමනම් ගාපු කට්ටියටත් එහෙමමයි එහෙනම් වට කරගෙන ගානවා මොග්ගල්ලාන මාරාතන් වහන්සේට බේරෙන්නවත් වෑයමක් කරන්න සේරම ගුටි ටික අනුමෝදන් කරගන්නවා. පොළු පාරක් පූජා කළා සරියුත් මහරහතන් වහන්සේට ඇරිලා බැලුවොත් තරහා ගියා කියලා අර මිනිස්යාගේ සිත රිදෙනවා. මාව දැක්කා කවදාරි පලිගන්න ඉඩ කියලා ඒ මිනිස්යාට චකිතයක් ඇති වෙනවා. ඇයි ඇරි මම ඇරිලා බලලා ඒ උත්තමයාට චකිතයක් ඇති කරන්නේ ඇරිලවත් බලන්නේ නැතුව යනවා. ඒ සංඝ පරම්පරාවෙන් පැවතගෙන එන සංඝයා නේද අපි ඒ උත්තමයන් වහන්සේලාගේ ඇටමස්ලේ නාරවලින් නේද මේ සාංගික කය ඇදිලා තියෙන්නේ. ඒ පාරමිතාවම නේද අපි පුරන්නේ. ඒ මාර්ගයේම නේද අපි යන්නේ. හැබැයි ಗುಣධර්ම විතරක් ඒ මාර්ගයට අදාළ විදිහට නැහනේ. එහෙනම් මේක අවබෝධ වෙච්ච ගමන් ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකේ මොකවත් වෙනස් කරන්නේ මල් පිපෙනවා නම් සාදුකාර දෙනවා ගෙඩි හැදෙනවා නම් සාදුකාර දෙනවා මල් පිපෙන්නේ මල් නැති ගා බලන්න මට ආසාවෙන් මට අවසරයක් හම්බුණා හැමදාම මල් වලින් ගෙඩි වලින් පිරීලා මේක නැත්තම් කොහමද ස්වභාවය කියලා මන් දන්නේ නැහැ දැන් මට මේක ලස්සන දර්ශනේ දකින්න පුළුවන් මලුත් නැහැ ගෙඩිත් නැහැ උන්වහන්සේ ඒකට සාදුකාර දෙනවා දාන හම්බෙනවා සාදුකාරයක් දෙනවා දාන හම්බෙන්නේ එහෙනම් කුසගින්න පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ අවස්ථාව උදා කළා කියලා ඒ පාත්‍රය ඉස්සෙලා තියෙද්දි සාදුකාර දෙනවා. හොඳම උදාහරණය එක්තරා කැලෑවකට පු රාත්තරණින් වහන්සේ. ඒ රාත් මෑණියෝ පිණ්ඩපාතේ ගිහිල්ලා තාපසේ දැකලා ඒක පූජා කරලා බඩගින්නේ ඉන්නවා. දෙවනි දවසේ පූජා කරලා බඩගින්නේ ඉන්නවා. තුන්වෙනි දවසේ පූජා කරලා බඩගින්නේ ඉන්නවා. එනම් මොනතරම් Tamange ආමාශයට කැම නැතුව මේ තරම් දුක් විඳලා පූජා කිරීමෙන් ඒ විශාල ආනිසංසදායක දේ කරගත්තා. අපට දම්පැන් දෙන්නේ නැත්නම් දම්පැන් දෙන්නේ නැත්තේ වෛරය තියෙන නිසා එහෙනම් අපි බඩගින්නේ ඉඳීම නිසා ඒගොල්ලන්ගේ වෛරය සංසිඳෙනවා සිත සන්තෝෂ වෙනවා හොඳ වැඩේ අපි කළේ බඩගින්නේ තිබ්බා හොඳටම රිදෙව්වා පලිගත්තයි කියලා සන්තෝෂ වෙනවා නම් ඒ සන්තෝෂය මේ කුසගින්න නිසා ඇති වුණා නම් ඒක අපට දානයක් නේද මේ ලෝකයේ කිසිම කෙනෙකුට සන්තෝෂයක් පූජා කරන්න බැරි වෙනකොට මා විශාල කණ්ඩායමකට සන්තෝෂයේ පූජා කිරීමේ අවස්ථාව විශ්වය අපට දුන්නා. ඒ මිනිසුන්ගේ වෛරය සංසිඳවන්න තමයි අපි පැවිදි වුණේ බණ කියන්න. එහෙනම් අපේ කුසගින්න නිසා වෛරය සංසිඳුණා නම් ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට කියලා තින්නේ බණ අපි નિરાරව ඉදීම තුලින් ඒගොල්ලන්ට බණ දේශනා කරලා ඉවරයි. ඒගොල්ලන්ගේ වෛරය සංසිඳුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිවනට ලං වුණා. එහෙනම් මේ ධර්මතාවය අපි දකින්නට අවශ්‍යයි. රාත් උත්තමයන් වහන්සේලා මේ අවබෝධයටපත් වෙලා මේ මානසිකත්වයටපත් වෙලා මේ ලෝකේ සෑම පූජාවක්ම සන්තෝෂයෙන් බාර ගන්නවා. සෑම නාම රූපයක් තුළින්ම ඇතිවෙනා වූ ධර්මතාවය සන්තෝෂයෙන් පිළිගන්නවා ඒ නිසා තමයි උන්වහන්සේලාට කර්ම ඇති වෙන්නේ නැත්තේ එහෙනම් අපගේ ජීවිතය දෛනිකව ගත්තාම මේ වගේ සෑම සංස්කාර ධර්මයක්ම ඇසකන දිවනාසය සමසිත කියන ආයතනයකින්ම සිදුවෙනා වූ ධර්මතාවයන් ඒ ඒ කර්ම වලට අනුව සිදුවෙන්න ඇරීම තමයි යාපත අපි ඒවා වෙනස් කරන්න හදනවා, බලය පාවිච්චි කරන්න හදනවා, මෙල්ල කරන්න හදනවා, පලිගන්න හදනවා, විඩාවටපත් කරන්න හදනවා, අසරණ කරලා බැරි ගස්සන්න හදනවා කියලා කියන්නේ ඒක ආර්ය මාර්ගයක් නෙමෙයි. ඒක උත්තමයන් වහන්සේගේ චරිත ගුණකේ ගුණයක් නෙමෙයි. ඒක අසත්පුරුෂ ගුණාංගයක්. පලි ගැනීමේ දර්ශනීය දෘෂ්ටියෙන් කරන කාර්යයක්. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පැවැත්මීම තුළින් අපි අවබෝධ කරගත්තා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්නේ කොහමද අරියත් උත්තමයන් වහන්සේ පිරිණිවෙනකම් මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහමද කියන එක එහෙනම් මේ අවබෝධය මේ කමඨාන් ධර්ම දේශනාව අපගේ විඥාණයට අපි සමවද්ද ගන්න ඕනේ කාවද්ද ගන්න ඕනේ මේක තැම්පත් කරගන්න ඕනේ වපුර ගන්න ඕනේ නැවත නැවත මේ භාවනාවේ කමඨාන් දේශනාව මෙනෙහි කරන්න ඕනේ මේ කමඨාන අපට සෑයීමටපත් වෙන්න පුළුවන් අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස අපගේ ජීවිතේ නිමා කරන්න පුළුවන් කර්ම අවෝසි කරන්න පුළුවන් දුක නිවා ගන්න පුළුවන් මේ භාවනාව මේ ආකාරයෙන් දිනු කරනවා නම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන භාවනාවක් තමයි දෛනිකව අලියම පාන්දර අපි වඩලා තියෙන්නේ අපි වඩපු භාවනාව හැමදාම පුරුදු කළා හැමදාම වැඩුවා හැබැයි මේකේ මාර්ගඵල නිවන් අවබෝධ වුනේ නැත්තේ මේකේ විද්‍යාව අපි දැක්කේ නැහැ මේක තුල තියෙන යථාර්ථය දැක්කේ නැහැ. මේ කමඨාන වඩන ක්‍රමවේදය දැක්කේ නැහැ. හේතුව අපි සසරේ මේක වඩලා නැහැ. වඩපු ආර්ය උත්තමයෙක් ඉන්නවනම් ඒ උත්තමයා දන්නවා මීට වඩා භාවනාවක් මේ ලෝකේ නැහැ. මීට වඩා වඩන්න කමඨානකුත් නැහැ. අවසාන කමඨාන තමයි මේ දීලා තින්නේ. අවසාන භාවනාව තමයි දීලා තින්නේ. සාදුකාරයක් දීලා දින හතෙන් රාත් වෙනවා. එහෙනම් අපි මාස එකමාරක් තිස්සේ මේක වැඩුවා. අපිට තාම රහත් ඵලයටපත් වෙන්න බැරි වුණා. අඩු ඵලයටපත් වුණාට වැඩක් නැහැ. ඒක සෑයීමටපත් වෙන්න බෑ. නැවත උත්පත්තියක් ලැබෙන නිසා. එහෙනම් රාහත් ඵලයටපත් වෙන්න අපි අපෝසත් උනේ මේක තුල වෙන්නා වූ විද්‍යාව අපි දැකපු නැති නිසා. මේ විද්‍යාත්මක ස්වභාවය දකින්න අපට ප්‍රඥාව නැති නිසා. එහෙනම් අද අපට ප්‍රඥාව පාළ වුණා. අවබෝධතා ඥාණයෙන් අපට කමඨාන් දේශනාව දේශනා කරනු ලැබුවා. දැන් අපට අඩුව සම්පූර්ණයි. අපට කිසිම නිදාසට කරුණක් නැහැ. නැවත ඉපදෙන්න. එහෙනම් මේ භවය අවසාන භවය කරන්න ඕනේ. මේ ඉපදිලා තියෙන මේ භවයේ වැඩ නිමා කරන්නට ඕනේ. එහෙනම් මේ භාවනා කමඨාන් දේශනාවේ අවබෝධය ප්‍රඥාව අපගේ භාවනාවට එකතු කරමු අද ඉඳලා ඒ භාවනාව නිවැරදිව වඩමු එහෙනම් මේ ආකාරයට අපට මේ භාවනා වඩන්න පුළුවන් නම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සම්මා දෘෂ්ටියටපත් වෙන ඥානය අවබෝධ වෙනවා ඒ සම්මා දෘෂ්ටියේ ඉඳලා කටයුතු කරනකොට ඒ සම්මා දෘෂ්ටිය තුළින් ඇතිවෙනා ධර්මතාවය පිළිබඳ අවබෝධය පාළ වෙලා දෙවෙනි ඵලයටපත් වෙනවා. ඒ ගනුදෙනුව නවත්තන ක්‍රමවේදය නවත්තන්න මේ සිත වෙනස් කරගත යුතු ක්‍රමවේදය ඒ සිතේ ධාර්තාව අඩු කරනකොට ඒ මට්ටමට කෙලෙස් ධර්මයන් වල පීඩන අඩු වෙනවා කම්පන අඩු වෙනවා නිරෝධ කරන්න හරි ලේසි එහෙනම් සෑල්ලුවෙන් සරලෙන් ඉඳගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියනකොට අනාගාමි නිවිච්ච උත්මයෙක් වෙනවා ඒ ගනුදෙනුව නවත්තන්න නිරෝධ කරන්න මේ ගනුදෙන ඇතුල් කෙරුවොත් තමයි ප්‍රශ්නය නිරෝධ වෙන්න අවශ්‍ය වෙන්නේ එහෙනම් ඇතුල් වෙන්න කලින් මේක නවත්තන්න ඕනේ ඇතුල් කරලා මේක වගා කරලා අයින් කරනවට වඩා වැවෙන්න කලින් මුදුරලා දාන එක ලේසි. එහෙනම් මාව ශාල ගහක් කපලා අයින් කරනවට වඩා පැල කාලේ උදුරන එක තමයි ලේසි කියන එක දැනගෙන ආයතන අයෙන්ම ඇති වෙන බව දැනගෙන එතනම නවත්තනවා. දික්ටි දික්ටි මැත්තේ සෝත සෝත මැත්තේ එහෙනම් මේ විදිහට ඇහෙනකොට ඇහෙන බව දැනගෙන එතනින් නැවතුවා. පේනකොට පේන බව දැනගෙන එතනින් නැවතුවා. දැනෙනකොට දැනෙන බව දැනගෙන එතනින් නැවතුවා. සිතෙනකොට සිතෙන බව දැනගෙන එතනින් නැවතුවා. ඒ කියන්නේ රාත්තුමා. එහෙනම් මේ ආනාපාන සති භාවනාව මේ ක්‍රමවේද හතර මේ මාර්ග හතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මේක තුලින් අපට වඩන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය මට්ටම් හතරකින් නිරෝධ වේගෙන යනවා. චතුරාර්ය සත්‍ය ධර්මයක් අපට අවබෝධ වෙනවා. මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් භාවනා යෝගියෙකුට අවබෝධ වෙන්නේ නිවැරදිව බලන්න ඕනේ කොහමද? නිවැරදිව කතා කරන්න ඕනේ කොහමද? නිවැරදිව සවන් දෙන්න ඕනේ කොහමද? නිවැරදිව ඇසිරෙන්න ඕනේ කොහමද? නිවැරදිව සිතන්න ඕනේ කොහමද? එහෙනම් මේ ආකාරයේ අපේ තියෙන සියලෝම ආයතනවල කටයුතු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මොකද්ද මේ ආර්යවරුන්ගේ සත්‍ය හතර මේ ආයතන අයට මේ නාම රූප වලින් ඇතිවෙන ගනුදෙනුව ඒ ගනුදෙනුව නිසා ඇතිවෙන කර්ම ඉපදීම මේ හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනකොට චතුරාර්ය සත්‍ය මට්ටම් අතරකින් අවබෝධ වෙනවා සිත කැළඹුණාම භාවනාව නැති වෙනකොට නාම රූපات එක්ක තියෙන ගනුදෙනුවේ අවබෝධය ප්‍රඥාව නැති වෙනවා අවිද්‍යාවෙන් කටයුතු කරනකොට පටිච්ච සමුප්පාදයේ තියෙන අවබෝධය අපට ඇති වෙනවා ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන මේ උත්තමයා 84000ම මේ තුලින් අවබෝධ කරගන්නවා මේක තුළින් එයාට වැට නොයන ධර්මයක් නැහැ හැම ධර්මයක්ම ප්‍රත්‍යක්ෂ වෙනවා ක්‍රමක්‍රමෙන් දුක අවබෝධ වෙලා දුකේ මට්ටම් අඩු වෙලා ඒක ඇතිවෙන්න හේතු අවබෝධ වෙලා නිරෝධ වෙලා නිදාස් වෙලා රාත් වෙනවා චතුරාර්ය සත්‍ය ක්‍රම හතරකින් පරිපූර්ණ වෙනවා එනම් මේ උත්තමයන් වහන්සේ මේ සෑම ධර්මයක්ම ප්‍රත්‍යක්ෂ කරගෙන රාත්බෝධියට සමවැදිලා ත්‍රිපිටක ධර්මය Taman තුලින් ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකෙට දේශනා කරනවා මේ විදිහටයි මේ බඹයක් විතර උස තියෙන කයේ විශ්වය පීටන්නේ මේ විදිහටයි මේ බඹයක් විතර උස තියෙන කයේ ත්‍රිපිටකය පීටන්නේ මේ විදිහටයි මේ බඹයක් විතර උස තියෙන කය තුල 84000ක් තැම්පත් වෙලා තියෙන්නේ මේක එයා සරල උදාහරණ උපමා වලින් දේශනා කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂ කරපු දේ අවබෝධ කරපු දේ දේශනා කරනවා නම් ඒක ධර්ම දානයන් සබ්බ දානං ධම්ම දානං ජිනාති එහෙනම් ඒ උත්තරමයා විතරයි මේ ලෝකේ ධර්ම දාණය දෙන්නේ එහෙනම් අනිත් අය කටපාඩම් කරලා කියනවා නම් ආගත්ත දේ කියනවා නම් කොළ කෑලි වල කටසටහන් ලියාගෙන දේශනා කරනවා නම් ඒක ධර්ම දානයක් නෙමෙයි ශ්‍රවණය කරපු දානයක් පාඩම් කරපු දානයක් එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂ දානයක් නෙමෙයි. ඒ දාණය අනිත් දානවල පරදන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ විදියට මේ කමඨානට අනුව මේ කමඨාන් දේශනාවේ තිබෙන විද්‍යාත්මක භාවයට අනුව අපි අපගේ ಗುಣධර්ම වඩන්නට ඕනේ. මේ භාවනාව નિවැරදිව මේ ආකාරයට වඩන්නට ඕනේ. මේ විදියට වඩලා මාර්ගඵලවලටපත් වෙලා නිවිසනසීම ලබලා අනිත් සත්වයන්ට නිවි සැනසීම ලබන්නට උදව් කරන්න ඕනේ. ඒක තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපි කරන යුතුයකමක් වගකීමක්. එහෙනම් අද ඉඳලා මේ භාවනාව નિවැරදිව වඩමු. මේ කමඨාන નિවැරදිව වඩමු ආර්ය මාර්ගයේ નિවැරදිව ගමන් කරමු ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය පැවැත්වීම තුළින් ඒකාන්ත වශයෙන්ම අපගේ මිනිසත් භවයේ අවසන් කරගෙන පිරිණිවීමට අවශ්‍ය කටයුතු සිදු කරගනිමු කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම දරුවන් සරණයි